තව මොහොතකින් වහින් නැගෙම කියලා කියන්න පුළුවන්ද? නෑ. ඒක අපිට ඕන හැටියට තියෙන්නේ නෑ. අවුව අපිට ඕන හැටියට තියෙන්නේ නෑ. කුලඟ අපිට ඕන හැටියට තියෙන්නේ නෑ. අකුණු අපිට ඕන හැටියට තියෙන්නේ නෑ. මේ ශරීරය අපිට ඕන හැටියට තියෙන්නේ නෑ. මේ හිතේ නැගෙන වේදනාව අපිට ඕන හැටියට තියෙන කොච්චර චොක්ලට් කන්දක් වල ගහගෙන එක දිගට කාගෙන කාගෙන ගියත් වෙනත් නේ. එක දිගට මේ දිවට එක ගානට ලබා දුන්නත් සැප වේදනාව Tamanට ඕන හැටියට තියාගන්න පුළුවන්කමක් නැහැ. අපේ මේ ශරීරවල ඇති වෙන සැප වේදනාව මොකද වෙන්නේ? මට ඕන හැටියට තියෙන්නේ නැහැ. පුටුවගෙන ගන්නවා. ඉන්නකො මම විවේකයක් ගන්නම්කෝ. දැන් මේ විවේකය ගැන මම මේ තාම කතා කරන්නේ. හරිද? ධර්මයේ දායාද කරගන්න විදිහ. මේ නැතුව ධර්ම දේශනාවෙන් පිටට පැනලා මේ ඉන්නකො මම විවේකයක් ගන්නම්කෝ කියලා සැප පුටුවක ගිහිල්ලා වාඩි වෙනවා. අපි හිතමුකෝ බස් එකක ගමනක් යන්න ලෑස්ති වෙනකොට බස් එකේ පුටු තියෙනවා සමහර අයට හිටගෙන යන්න වෙනවා. මොකද කරන්නේ දැන් බිම ඉන්න කට්ටිය එකවර නගින්න කිව්වොත්. මහා පොරයක් අල්ලනවා. පොරයක් අල්ලන්නේ මොකක් කරගන්නද? ආසනයක් ලබා ගන්න. ඇයි ආසනයක්? සැපට ඉඳ ගන්න. ආ සැප වේදනාව ලබා ගන්න. දැන් හිතනවා හරි ගමන යනකම්ම මම සැපෙන් යනවා දැන් මට සීට් එකක් හම්බුණානේ කියලා. විනාඩි 10ක් 15ක් යනකොට මොකද වෙන්නේ? එහෙට හැරෙනවා මෙහෙට හැරෙනවා මොකද වෙන්නේ අර සීට් එකෙන් නැගිටින්න තරම් හිත. ඉන්නම් බෑ හැබැයි නැගිටින්න නම් නැගිටින්නේ නැහැ. වෙන කවුරු හරි ඉඳගත්තොත් ආයෙ මට හම්බෙන්නේ නැති වෙයි කියලා. එන්නත් මේ ඔය ශරීරවල අපි මගේ මගේ කියලා හිතාගෙන ඉන්න ශරීරය තුළ ඇතිවන ඔය සැප වේදනාව මේ අත්තන්ට ඕන වෙලාවට ඇති වෙන්නෙත් නැහැ. මේ අත්තන්ට ඕන වෙලාවට නැති වෙන්නෙත් නැහැ. දුක් වේදනාව ගැන මොකද කියන්නේ? ඒකත් එහෙමද නැද්ද? ඒකත් එහෙමයි. මට ඕන වෙලාවට ඇති වෙන්නෙත් නැහැ. මට ඕන වෙලාවට නැති වෙන්නෙත් නැහැ. ඇති වුණාම ඉතින් විදෝගෙන ඉන්නේද? නේද? කාංකයක් කොන්, දාත්‍යයක් කොන්, ඇරේකයක් කොන්, ඉසේකයක් කොන්, බඩේකයක් කොන්, කකුලේකයක් කොන් නේද? ඇති වුණාම ඉතින් අයියෝ රිදෙනවා අප්පා මොනවා කරන්නද මන් දන්නේ නැහැ. කියා ඇති වෙලා. ඉතින් නැති වෙන්නේ නැහැ. එහෙනම් Tamanට ඕන හැටියටද වෙන්නේ? Tamanට ඕන හැටියට වෙන්නේ නැහැ. මේ විදිහට වේවා මේ විදිහට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න බෑ පින්නත් මේ ශරීරය ගැන. මොකද මේ පින්නත් අත කියන්නේ. ශාරීරිකව ඇති වෙන වේදනා ගැන මේවා මේ විදිහට වුණොත් හොඳයි. මේවා මේ විදිහට වුණොත් හොඳ නෑ කියලා කිසිම කෙනෙකුට මට ඕන හැටියට මම මේවා හදා ගන්නවා කියලා පින්වත් මේ හදා ගන්න පුළුවන්කමක් එහෙම තියෙනවද? එහෙම පුළුවන්කමක් තියෙනවද? නෑ එහෙම පුළුවන්කමක් නෑ. එහෙනම් මගේමයි මේවා මගේ ආත්මයයි මේ වේදනාව කියලා ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්ද? දැන් මට ආත්ම කොට ගන්න බෑ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන යමක් ගන්න බැරි නම් පින්නන්නේ ඒක මගේ වෙන්නේ නෑ. ඒක මගේ ආත්මය වෙන්නේ නෑ. හැමෝම ඔහේ කියනවා මමනේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මේ කන මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කොච්චර කියලාද මේක තේරුම මෙහෙම කියන්න එපා කියන එකද එහා පැත්තේ ගෙදර කට්ටියගේ විස්තරයි මෙහා පැත්තේ ගෙදර කට්ටියගේ විස්තරයි අරවා මෙව්වා කතා කර කර ඉන්නට වැඩිය මේක බොහෝම වටිනවා හැබැයි නිකන් කියුවා කියලා Tamanට ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේක මගේ ආත්මය නෙවෙයි කියලා පින්නත් තමන්ගේ ඇතුලෙන් තේරෙන්න ඕනේ මේක අනාත්මයි. මේක ආත්ම කරගන්න බෑ. මගේ කියලා ගන්න බෑ කියලා. එහෙම තේරෙන්න නම් මොකද කරන්න ඕනේ? ඒවා ගැන පිරික්සලා විමසලා බලන්න ඕනේ. මොන කෝලමක්ද මේ මට හම්බුනේ? කවද හම්බෙච්ච ශරීරයක්ද මේ? මම මේක ගැන මොනවද දන්නේ? ඉපදිච්ච දවසේ ඉඳන් අම්මගෙන් කිරිවුරා බිව දවසේ ඉඳන් සැප සැප සැප සැප පිටපස්සේ දුවන දුක්ම ලැබෙන ශරීරයක් මට හම්බෙලා. මේකේ මූණ මැද නහයකුයි ඊට පල්ලෙන් කටකුයි ඇස් දෙකකුයි මේ මාස් ගොඩකුයි කටු ගොඩකුයි එක එක හැඩතලෙ දහන් වලින් වහලා ඉතින් එහාට යනවා මෙහාට යනවා නේද මොනවා කර කර දෙන්නේ සැප වේදනා හොය හොය හොය හොය යන හරියට වලි කුකුල්ලෝ වගේ. උදේම නැගිට්ට කුකුල්ලෝ මොකද කරන්නේ ගහෙන් බහලා. ඉතින් හොයනවා පහවරු ගගා පහවරු ගගා හොයනවා හැම වෙලේම හොයනවා. හොයනකොට ඔන්න හම්බ වෙනවා මොනවද පණු කෑල්ලක් හරි රාල්ලටයක් හරි මොකක් හරි හම්බ වෙනවා මොකද ඒක කනවා අපිත් මේ ඇහැ කියන ඉන්ද්‍රිය භාවිතා කරගෙන උදේ ඉඳන් හොයනවා මොනවද කරන්නේ උදේ නැගිට වෙලා ඉඳන් මෙහෙම මෙහෙම බල බල බල බල ලස්සන රූප හොයනවා, කැමති රූප හොයනවා. කැමති රූපයක නැවතිච්ච ගමන් තැනක් දැක්ක ගමන් මොකද කරන්නේ? අන්න ඒක බිඳිනවා. පණු කෑල්ලක්, හාල් ඇටයක් හම්බුණා වගේ ඒක බිඳ ගන්නවා. ඒ කියන්නේ ඒක දිහාම බලාගෙන ආයෙත් කෑවා. හරිද? ඒකට කියන්නේ ඒක කෑවා කියලා කියන එක බොහෝ වටිනා තේරෙන්නම. එතකොට ත්‍රිසංගත සත්‍යය වටපිට බල බල කවුරුගා හොයනවා අපි ඇහැ කන නාසය දිය ශරීරේ මොනවාද හොයන්නේ සැප වේදනා ඇති කරගන්න හොයනවා පින්නන්නේ හැම තැනම හොයනවා ඉවරක් නැතුව පහුරු ගන්නවා මේ හැවිල්ල නැති වෙන්නේ හැබැයි මේ හැවිල්ලෙන් ලැබෙන සැප වේදනා ඔකෝම එතනම ඉවර වෙනවා විතරක් නෙවෙයි ඒවා Tamanට ඕන හැටියට කොච්චර ප්‍රයාගත්තත් පවත් ගන්නත් බෑ අසරණකමයි තාම ප්‍රබලයි විවේකයක් නැහැ ඉතින් අද ඔය මුදේම හිට හොයන්නත් ඕනේ බලන්න අවුරුදු 50ක 60ක 70ක ආච්චි අම්මෙක් ඉන්නවා කියන්නකෝ මේ අම්මට උදේම හිතනවා කිලෝමීටරයක් එහායින් ඉන්න ගිල හුරුගුරා බල්ලා එන්න ඕනේ කියලා. දැන් ඉතින් උදේම හිතනවා නම් ඉතින් මොකද කරන්නේ? අන්න කාමච්ඡන්දයාගේ ස්වභාවය. දැන් ආච්චියම්මට විවේකයක් නැහැ. පුටු ඉඳගත්ත ගිහිල්ලා කාලෙන් දැන් කකුලෙත් අමාරුවක් තියෙනවා කියන්නකො. එහෙම තියාගෙන දැන් මොකද වෙන්නේ පුටු ඉඳගත්තාම ඉඳ දෙන්නේ නැහැ. කවුද? ඉඳ දෙන්නේ නැත්තේ කාමච්ඡන්දය. එයා මෙයාව අවුස්සලා මොකද කරන්නේ? ගින්නක් වගේ ඇතුලෙන් සකස් කරලා මෙයාට කියනවා යනවා යනවා කිහින් බලනවා බලන්න නැතුව ඉන්න බෑ මට. ආච්චිම්මලා මම මේ කියන එක හරිනම් මොකද කරන්න ඕනේ? හැබැයි නං කියලා කාගේ තුලින්ද දැක ගන්න ඕනේ? Taman තුලින් මේ වෙලාවෙම තේරුම් ගන්න ඕනේ මට අයිති නැති කාමච්ඡන්දය මේක අස්සේ හැදෙනවා. හැදෙනවා. ඒකයි කාරණාව. මේක අස්සේ හැදෙනවා. මේක මං කරගන්න එකක් නෙවෙයි. උදේම මේක හැදිච්ච ගමන් මොකද කරන්නේ? මෙලක් හැදුනා වගේ හරියට නිකන්. මොනවා හරි එකක් කරලා හැරමිටියකුත් පුළුවන් නම් අරගෙන වේවුල වේවුලා මොකද කරන්නේ? මෙන්න ගියාය. ඉහින් දැක්කාය, උඩ දැම්මාය, hina වුණාය නේද? මේවා කරනකම් ආච්චි අම්මට මොන වේදනාවද? සැප වේදනා හැදෙනවා. දැන් ආපහු වෙනවා. අද ඉතින් දැක්කනේ කියලා නෝ. අනේ මේ අසරණ ශරීරය කිලෝ 80 නේද? කිලෝ 80ක මස් ගොඩක් නේද? කටු ගොඩක් නේද? මේ මුංචි ඇස් දෙකක් අරගෙන පහුවෙන්දා උදේට මොකද වෙන්නේ? ඇස් දෙකට මේක පෙන්වන්නද කියලා පහුවෙන්දා උදේට ඔන්න එනවා බලයක් ඇතුලේ. නේද? මේ පෙන්නවා මේ පහුවෙන්දා උදේටත් මොකද කරන්නේ? පෙන්වන්න පෙන්වන්න පෙන්වන්න කියලා කියනවා පින්නදි හිත. දැන් මොකද කරන්නේ? ආයෙ යන්න කොහෙද? ඊයේ ගිහිල්ලා ආවා දැන් අද ආයෙ යන්න ඕනේ. ආයෙ ගිහිල්ලා කොහොම හරි අර ඇතුලේ ඇති වෙච්ච ගින්න නියලා ඉවරලා ඕන්න එනවා. ආයෙ හිට ආයෙ යන්න. ඉතින් ආච්චි අම්මට හරියට වැඩ. ආච්චි අම්මට හරියට වැඩ. මං අහනවා මේ අත්තන්ගේ හරියට වැඩද නැද්ද? හරියට වැඩද නැද්ද? මොකද ඔය වැඩ? බලපු ඒවා බලන්න වැඩ. අහපු ඒවා නැවත අහන්න වැඩ. විඳපු ඒවාම ආයෙ විඳින්න වැඩ. මුළු සංසාර ජීවිතේම එහෙමයි. කඩිරලක් දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න මේ සත්තුන්ගෙන් සත්විති රජකම ලැබිච්ච නැති අය නැහැ කියලා. එහෙනම් පින්නන්නේ අපි මේ ජීවිතේ සැප ඉල්ලනවා. මේ වගේ සැප මේ වගේ සැප මට ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ අය මේ වගේ අය මේ වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මට ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන්නේ අතීතයේ විඳ සැපමද නැද්ද? විඳලා විඳලා විඳලා විඳලා ඇති වෙලා ඕක පින්නන්නේ දවසක් ගත්තොත් ඒ දවසටත් ওই ලක්ෂණය දෙනවා. ඊයේ බලපු එක අදත් බලන්න ඕනේ ඒකත් බලන්න ඕනේ. සතියක් ගත්තොත් ඒත් එහෙමයි. සතියක් ගත්තොත් උන් තෙනසුරාදා ඉඳන් සති අන්ත සැප වේදනා. කියලා ඒවා වෙනම කොටසක්. සති සතියකට කරයක් හම්බෙන ඒවා. ඊළඟට මාසික ඒවා නේද? නිවාඩු දවස්, පොහොය දවස් ආ ඒවා. වාර්ෂික ඒවා බලන්න මේ හැදිලා තියෙන හැටි මේ සංසාර චක්‍රය හැම පුංචි නිමේෂයකම එකම වගේ වාර්ෂික බලන්න දැන් සිංහල අවුරුදු කැවුම් සැප වේදනා අලුත් ඇඳුම් සැප වේදනා නේද හ්ම් අවුරුදු කිට්ටු වෙනකොට නැකත් සැප වේදනා මේවා එනවා පින්නද හිත ඉල්ලනවා ඒවා ආ දැන් අවුරුදු කිට්ටු වෙගෙන ඉන්නේ ලෑස්ති වෙන්නේ නැද්ද මොකටද එක ක්ෂණයක ඇති වෙන නැගතට එක දිනයක නැති වෙලා යන නැකතට මොකක්ද මිරිගුවක් පස්සේ දුව දුව තිබ්බද අන්න හරියටම ඒ මොහොතේ කිරිබත් කෑල්ලක් ගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි කට ඇරලා අත අතට අරගෙන කටට ගන්නත් ඉස්සෙල් නැකත. නේද? හැමෝම මුලාවටපත් වෙලා තිබන්නේ නැති නැකතක් පිටිපස්සේ දුවන. තප්පරයෙන් ඉවරයි. 12යි 2 කිව්වොත් 12යි 1යි 59ක් නෙවෙයි 2යි එකක් නෙවෙයි ඔය දෙක හොයාගන්න ගිහින් අත උඩට උස්සනකොට නැකතිවරයි. එහෙම ඒක පින්නන්නේ මේකෙන් සැප වේදනා ලබනද කොයි තරම්නම් මුලාවක් යන මේක වාර්ෂික සැප වේදනා. ඒවත් එතනම ඉවරයි. කොච්චර අවුරුදු ගානක් දැන් ඔක්කලාද? කොච්චර සති ගානක් කරාද? කොච්චර මාස ගානක් කරාද? කොච්චර දවස් ගානක් කරාද? එකම දේ එකම දේ එකම දේ බැලුවද එකම දේ ඇහුවද එකම දේ වින්දාද? මම අහන පොඩේ නැද්ද? ඇද්ද? මොදි අපේ කතා කරන්න එපා. අපිට නම් බෑ ඕම් ඕව දාලා යන්න. නේද? අපිට නම් බෑ. පින්නත් මේ බුදුරජාණන් වහන්සේ දාලා යන්න කියලා දේශනා කළේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ විවේකයෙන් ඉන්න කියලා. හරිම කරුණාවෙන් අපි මේ මතක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ විවේකයෙන් ඉන්න. Taman පින්නත් මේ බලන්න මං විවේකයෙන් කියලා. විඳ සැප වේදනා නැවත ඇති කර ගැනීමේ අධිකතර වූ මහන්සියක් අධිකතර වූ වෙහසක් ඔය හිතේ තියෙනවා. අතීතයේ ලුහු බඳ බඳ ලුහු බඳ බඳ ලුහු බඳ බඳ මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා මේවා මට නැවත ලැබෙන්න ඕනේ නැවත ලැබෙන්න ඕනේ කියලා අනාගතේ ප්‍රාර්ථනා කර කර පින්නන්නේ. අතීතයේ තිබ්බ විදිහට මේවා මෙහෙම තියෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කර කර අහවලා මෙහෙම ඉන්න ඕනේ දරුවෝ මෙහෙම ඉන්න ඕනේ මොනබෝ මෙහෙම ඉන්න ඕනේ පොඩි කාලේ කොහොමද හිටියයි දැන් ඉන්න බැරි සතියකට ඉස්සෙල්ලා කොහොමද හිටියේ දවසකට ඉස්සෙල්ලා කොහොමද හිටියේ මොකද මේ දැන් වෙනස් වෙලා තියෙන්නේ කියලා ඉවරක් නැතුව පින්නන්නේ අතීතය හදන්න හදනවද නැද්ද ඔය හදන්න හැදින් හරියට මේ වගේ දැන් මේ පැත්තට මෙරුවාගේ නේද? ඔය මෙරුව ඇවිල්ලා පින්නන්නේ ගතමහ දවස්වල මොකද වෙන්නේ? අර අතිබ්බ හුඹහ දාලා ඇවිල්ලා උඩ ඉදිරිලා තැන් තැන් වල ගොඩවල් ගොඩවල් වැටිලා. අනේ දැන් වැටිච්ච අය මොකද කරන් හදන්නේ? දැන් එක එක කටවල් වලට අහු වෙන්න ඉස්සෙල්ලා ඉතිරි වෙච්ච කට්ටිය එතන හාර හාර ආයෙ විභාග හදන්න දඟලනවා. ආන් ඒ වගේ තමයි ඔය තමන්ගේ අතීතය හදාගන්න හදන අය. හැදෙනවද? තිබ්බ විදියට හැදෙනවද? නෑ බොරු උත්සාහ නැකත වගේම තමයි. කවදාකවත් කරගන්න බැරි දේවල් කරන්න ලොකු උත්සාහයක් ගන්නේ තමන්ගේ පැත්තෙන් මේක තේරිලා නැති හින්දා. මේ වේදනාව මොනවා හරි කරලා හදා ගන්න හදන සැප වේදනාව පිළිබඳ පුංචි කාලේලා කවුරුත් දුක් වේදනාවට කැමති නැහැ. කායික මානසික දුක් වේදනාවට කවුරුවත් කැමති නැහැ. හැමෝම මහන්සි වෙන්නේ. ඉගෙන ගන්න. නොයේක දේවල් කරන්නේ, ගෙවල් හදන්නේ, යාන වාහන, ඉඩම් කඩම්, ධනය, බලය, ධර්මල්ලෝ මේ හැම එකම දුරකතන, රූප වාහිනී මේ සුඛෝභෝගී කියලා තියෙන ගොඩ දේවල් ප්‍රාර්ථනා කර කර කර කර කර කර මේ ඉන්නේ සැප වේදනා ලබන්නද නැත්? සැප වේදනා ලබන්න. ඉතින් මොකද වෙන්නේ? ලබන තැනම ඉවරයි. ලබන තැනම ඉවරයි. ආයෝ නැහැ, ආයෝ නැහැ, මරණකම් ඕනේ. මේ ටික තේරිලා නැති හින්දායි පින්වත් මේ සැප වේදනාව කෙරෙහි මෙච්චර කැමැත්තක් ඇතිලා තියෙන්නේ. තමන්ගේ පැත්තෙන් තේරුම් නොගත්ත හින්දායි මං අහනවා මේ අත්තන්ගේ දැන් මොකද කියන්නේ ජීවිතය ගැන? මේ ටික ඇහෙනකොට මේ ඇහිච්ච දේ යන්නේ මොකද කියන්නේ? සැප වේදනාව ගැන ඇලීමක් ඇති වෙන්නේ අපේ ඇත්ත තමයි මේ කියන ඒවා කියලා කලකිරීමක් ඇති වෙන්නේ. කලකිරීමක් ඇති වෙනවා. කලකිරීමක් ඇති වෙනවා අපිට සැප වේදනාව අනිත්‍යයි කියලා තේරෙනකොට. දුකයි කියලා තේරෙනකොට මම අහන මේ අත්ංගයෙන් ඔය කලකිරීම කොච්චර වෙලා තියෙද ධර්ම දේශනාවේ මම මේ අයගෙන් අහන වටිනම ප්‍රශ්නය. දැනට අවුරුදු 3කට ඉස්සෙල්ලා සතිපට්ඨානය ගැන දේශනා කරන්න ආපු වෙලාවේ ඔය ප්‍රශ්නය ඇහුවා. එදත් කිව්වා තව චුට්ටකින්. තව චුට්ටකින් ඉවරයි කියලා. බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරන්න සූත්‍රය ඇසුරෙන් කරන දේශනාව කරන්න ආවා. එදත් මම ඔය ප්‍රශ්නය ඇහුවා. එදත් කිව්වා බණ ඉවර වෙනකන් ඉතින් හාමුදුරනේ කියලා. දැන් අද මොකද කියන්නේ? අද මොකද කියන්නේ? හැබැයි තරහ වෙන්න කවුරු කිව්වට බ්‍රහ්මජාල සූත්‍රය ඇසුරෙන් කරපු ධර්ම දේශනාව ඇහෙනකොට පින්නත් ඒකේ පොඩ්ඩක් හරි බුදුබණ තියෙන්න ඇති කොහොම හරි අඩංගු වෙන්න ඇති නුවණැති කුල පුත්‍රයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇහුනහම මොනවා වෙනවා කියලාද ධර්මයේ සඳහන් වෙන්නේ? කලකිරීම ඇති වෙනවා කියලා. කලකිරීම ඇති වෙන්නේ මං මොනවා කරත් වැඩන්නේ මං මොනවා කරත් වැඩන්නේ ඇයි? මට ගෙයක් නෑ මං ගෙයක් හදාගත්තත් ඉතින් මට දුක් වේදනා එනවනේ. දරුවෙක් නෑ මට දරුවෙක් හදාගත්තත් දුක් වේදනා එනවනේ. රස්සාවක් නෑ මට රස්සාව හදාගත්තා කියලා මට ස්ථීර සැපක් ඇති වෙන්නේ නෑනේ. ජීවිතේ බලාපොරොත්තු වෙන කොයි කඩේකට ගියත් ස්ථිර සැපක් හම්බ වෙනවද? අන්න ඒ කාරණාව තේරුම් ගන්න ඇත්ත බින්දත්නි එදා ඒ ධර්මයේ ඇහිච්ච එක නුවණැති කුල පුත්‍රයෙක් මොකද කරේ? ලහි ලහියේ ලහි ලහියේ රුක්කමූල අරණ්‍ය පුණ්‍යාගාර හොයන්නට මගේ ජීවිතය කැප කරනවා කියලා නායක ස්වාමීන් වහන්සේගේ තරතරය ඇතුව මොකද කරේ? අන්නර දොරන් තලාව දිහා මාවතකම දිහා කැලේකට වෙලා මොකද කරන්නේ? තමන්ගේ හිත නීවරණයන්ගෙන් අයින් කරගෙන විවේක සුවයෙන් ඉන්න සාල උත්සාහ කරනවා. මේ අත්ත ගිහිලා දැක්කම කියයි අපේ හරියට දුක් විඳිනවා අප්පා. කියලා. මොකද කියන්නේ? කවුද දුක් විඳින්නේ? කාමච්ඡන්දයෙන් පීඩිත වෙච්ච ඇත්තෝද දුක් විඳින්නේ ව්‍යාපාදයෙන් පීඩිත වෙන ඇතුලෙන් දරුණු හැඟීම් නැగిලා යන ඇත්තල දුක් විඳින්නේ නැති අය දුක් විඳින්නේ. ඒවා නැති අය සැප විඳිනවා අර හැඟීම් තියෙනකොට ඇයි මේ ශරීර කුඩු උස යන්නේ? විවේකයක් නැහැ. විවේකයක් නැතිව දුක් විඳිනවා. ඉතින් ඒකන කවුරුත් සත්‍යවාදීව, ඊටා සත්‍යවාදීව විමසලා බලන්න ඕනේ මට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේක මරණයෙන් කෙලවර වෙනවාය ඉපදිච්ච දවසේ ඉඳන් කනවා කනවා කනවා බත්තක් කියනවා අහනවා අහනවා අහනවා බලනවා බලනවා බලනවා මොකක්ද අපේ මේකට කිසිම අර්ථයක් නැහැ ඉවරක් නැහැ ඇතිවීමක් නැහැ තෘප්තියක් නැහැ සන්තෝෂයක් නැහැ එහෙනම් ලැබිච්ච වටිනා ජීවිතයේ මම එක මොහොතක් විවේකීව ඉඳ අවස්ථාවක් හදාගන්න නැද්ද අන්න ධර්මය දායාද කරගන්න කියන්නේ ලැබෙනත් මේ මේ ඇත්තෝ දැන් ඔය අහපු කුංචි ධර්ම කාරණාව මොකද වේදනාව අනිත්‍යයි වේදනාව අනාත්මයි දැන් දුකයි කියන එකක් කියලා දෙන්නම්කෝ පින්නත් මේ ඔය අනාත්ම කියන එක තේරුම් ගන්න තියෙන හොඳ ක්‍රමයක් තියෙනවා යම් දෙයක් මේ ලෝකේ කැඩෙනවා නම් බිඳෙනවා නම් වෙනස් වෙනවා නම් පළදු වෙනවා නම් තිබ්බ tattete තියෙන්නේ නැත්නම් ඒ දේ අල්ලා ගැනීමෙන් ඇති වෙන්නේ සැපත් දුකත් අනිත්‍ය නම් යමක් අනිත්‍ය නම් ඒක ඒක හින්දා දුක් හට ගන්නවමද නැද්ද දුක් හට ගන්නවා එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයි හැබැයි මේ අත මොමුණන කාරණාවක් තියෙනවා යමක් දුක නම් ඒක අනාත්මයි කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි යමක් දුක නම් ඒක අනාත්මයි කියලා හැඳලේම කියනවා. මොකක්ද මේක තේරුම? මම මෙහෙම අහනවා. පින්නත් මේක අනිත් පැත්ත ගත්තාම හොඳට තේරෙනවා. කිසිම කෙනෙක් මම ඉස්සෙල්ලා මතක් කරා කායික මානසික දුක් වේදනාවලට කිසිම කෙනෙක් කැමතිද? කිසිම කෙනෙක් කැමති නැහැ. යම් කිසි කෙනෙකුට පින්නන්නේ කඩිය කාලා හරි. කටට එන්න හරි. මොනියම් විදියකින් හරි දුක් වේදනාවක් හටගන්නකොට පුළුවන්කම තියෙනවා නම් ඒක වෙනස් කර ගන්නවමද නැද්ද? වෙනස් කර ගන්නවමද නැද්ද? ඒක මගේ නම් එක ෂණයක්වත් මේ දුක් වේදනාව පවතින අපි කියයිද? පශ්චත්තාප, චිත්ත පීඩා, වැළපීම්, ශෝක, පරිදේව, දෝමනස්යන් මේ හිතෙන් නැගෙනවා. මේ නැගෙන දේවල් වලට අපි කැමතිද? ඒ නැගෙන දුක් වේදනාව වලට කැමතිද? නැහැ කැමති නැහැ. එතකොට ඒ නැගෙන දුක් වේදනාවට අකමැති නම් පින්වත්නි අකමැති කෙනා එක මොහොතක්වත් Tamanට එක වෙනස් කරන්න පුළුවන් නම් තියාගනින්න. තියාගනින්ද? එහෙනම් යම් දුකක් යම් තැනක හට ගන්නව නම් නැවත නැවත ඒක කවුරුවක්වත් මේ ලෝකේ ආත්ම කරගන්නවද? ආත්ම නම් මට ඕන හැටියට වෙනස් කරන්න පුළුවන් නම් මට ඕන හැටියට හසුරවන්න පුළුවන් නම් පින්නත් මේ දත් කැක්කුම් කං කැක්කුම් විශේෂ කැක්කුම් හිතේ කැක්කුම් මොකක්වත් මිනිස්සු තියාගන්නේද නෑ ඒ මොහොතමයි කරනවා එතකොට ඒවා විදෝ විදෝ ඇඳන් වලට වෙලා කේන්ද්‍රි ගාගා ඉන්න බෑ මගේ අම්මෝ උරිදෙනෝ කියලා නැත්තම් මේ ඇතුලෙන් නැගෙන වේදනාව දරා ගන්න බෑ මාව මට මැරෙන්න ඕනේ කියලා නේද නෑ මොකද ඒ දඟලන්නේ ඉන්න බෑ ඒ දුක් වේදනාව වෙනස් කරන්න බෑ එහෙනම් මං අහන මේ අත්තන්ගෙන් දුකයි නම් යම් දෙයක් ඒක මගේ කියලා කියන්න පුළුවන්ද? යම් දුකක් කොතනාරි හට ගන්නවා නම් ඒක මගේ වෙන්න බෑ ඒකට අපි කැමති නැහැ. එහෙනම් යම් තැනක දුකක් තියෙනවා නම් ඒක ආත්ම වෙනවද? නෑ යමක් ආත්ම වෙනවා නම් ඒක කවදාවත් දුක් විදිහට තියාගන්නේ නෑ. ඒකේ විකල්පය මොකක්ද? යමක් දුකයි නම් පින්නන්නේ ඒක කවදාවත් ආත්ම වෙන්නේ නෑ. එහෙනම් මේ ලෝකේ තියෙන දේවල් හින්දා දුක් හැදෙන මේ හිත දුක් හැදෙන මේ ශරීරය කදාකත් ආත්ම වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ යමක් දුකයි නම් ඒක අනාත්මයි කියලා කියන්නේ ඒකයි. මට මෙහෙම වේවා, මෙහෙම වේවා, මෙහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්කමක් තියෙනවා මෙහෙම වේවා, මෙහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් පින්වත්නි, ඒකනට ඒ දුක් ඇති වෙන්නේ ඒ දුක් තියාගන්නේ නැහැ. නැති කරගන්න පුළුවන් නම් එහෙනම් යමක් දුකයි නම් ඒක අනාත්ම දැන් මම ඉස්සෙල්ලා අහුවා ඔය දැන් දැන් මේ කලකිරීමෙන් වගේ ඉන්න මේ වේදනාව ඔක්කොම වැඩක් නැහැ කියලා හිතන මේ ජීවිතය පින්වත් මේ හිතේ සිතුවිල්ල මේ ජීවිතය තුළ කොච්චර වෙලා තියෙද කියලා අහුවාම අපිට හිතන ඕක වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ කියලා. ඕක එක දිගට තිබුණොත් දැන් ඔය ඇතිවෙච්ච හැඟීම හැම වෙලේම වගේ මේ ජීවිතේ තිබුණොත් පින්නදී මම අහනවා ලෝභ දේශ මොහ වැඩියෙන් ඇති වෙයිද අලෝභ දේශ මොහ වැඩියෙන් ඇති වෙයිද අලෝභ දේශ මොහ වැඩියෙන් ඇති වෙනවා සමහර ලස්සන රූප වලට ඇලි ඇලි හිටිය අය ඒ රූපේ දකින්නකොට දෙනවා කොච්චර කල් මන් දැක්කද අප්පා කොච්චර දැක්කත් එච්චර තමයි යම් කිසි නපුරු වචනයකට හිතෙන අය පින්වත්නි ඔය හැඟීම නැగిලා එනකොට කවද වෙනකන් ඉතින් හොඳ වදන තියාගන්නද? ඕන්නම් ඊයේ හොඳ වදන තිබ්බා, පෙරේදාත් හොඳ වදන තිබ්බා. ඉතින් අද නැහැ. ඒක තියෙයි. අනිද්දාත් ආයේ මං අදත් හදාගත්තොත් අර නපුරු වදනේ හොඳ වදනේ කරගත්තොත් ඕක ආයෙ වෙනස් වෙනවා. නැති වෙනවා. අනිත් එක මාව මැරෙනවා. එහෙනම් මේක ප්‍රාර්ථනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. මොකද මට ඕන හැටියට තියාගන්න බැරි දේවල් මේ දේවල් කියලා හැඟීම ආවොත් ඉන්නත් දේශය හටගන්නේ නපුරු වචනයත් එක්ක. නැහැ. අන්න බලන්න තමන්ගේ පැත්තෙන් ඔය ඇතිවෙච්ච සිහිය. ඕකට කියනවා සිහියක් කියලා. අසිහියෙන් හිටිය කෙනා. මට කුංචි කාලේ හම්බෙච්ච මේ ශරීරය මේ මොහොත වෙනකම් මම මොකද කරේ ඇවිද ඇවිද ඇවිද ඇවිද බල බල වටපිට බල බල කැරකි කැරකි එහෙට මෙහෙට ඇඹරි ඇඹරි මොකද කරේ සැප වේදනා හේවුවා එකක්වත් නෑ වක්කඩේට කපපු මොනවාද කඟට කපපු ඉලි වගේ වක්කඩේට හංගපු හකුරු වගේ එකක්වත් නෑ. දැන් මේ වෙලාවේ එකක්වත් නෑ. මේ ලාය හොයන්න කුඩින්න කියලා කලකිරීමක් වෙනවා. ඒ කලකිරීම පින්වත්නි ප්‍රබල වුණ ප්‍රබල කරගන්නේ කොහොමද අපි? යම් හැඟීමක් අපේ හිතට නැවත නැවත නැවත නැවත නංවා ගන්න ඕන නම් ඒ හැඟීම මොකද කරන්න ඕනේ? දවසින් දවස දවසින් දවස දවසින් දවස ප්‍රබල කරගන්න ඕනේ. මේ අත්ංගෙන් මම අහනවා අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිව්වේ සිහිය පවත්ත ගන්නවාය කියලා. සිහිය පවත්වා ගන්න වැඩ පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එන්නම්දී අපි අතීතයේදී යම් කිසි රූපයක් එහි ඇලීමක් ඇති කරගෙන මේ ඇත්තෝ ළඟ තියෙන මේ මනස මං ධර්ම දේශනාව පටන් ගද්දිම කිව්වා එතන මහා වටින උපකරණයක් තියෙනවා කියලා. Tamanට වටින මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා කියලා. අපි පොඩ්ඩක් අංගන මේ මට වටින මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. මේකේ වටිනාකම මොකක්ද? මේකේ වටිනාකම ඇති වෙන්නේ පිළිබඳ මේ මේකේ තියෙන වටිනාකම තමයි සාරා සංකේය කල්පලක්ෂයක් එක්ක පෙරම් දක්වලා ඒ මහා උත්මයාණන් වහන්සේ නමක් මේ ලෝකෙට ගිහි වෙලා මේ දුක් ඔක්කොම නැති කරගන්න හිත පිරිසිදු කරගන්න විවේකයෙන් වාසය කරන්න ලැබිච්ච දායාදය තමයි මේ ජීවිතේ තියෙන වටිනාකම. අන්න ඒ දායාදය ලැබිලා තියෙන්නේ මේ ඔළුවක් තියන අයට. එහෙම කොහොම තේරෙන්නේ මම එහෙම කියන්නේ. ඔළුවක් කියලා කිව්වෙ පිළිවත් නේ දැන් මෙතන අර සුනකව රංචුවක් රණ්ඩු වුණා. අපි ගිහිල්ලා යාලා ළඟට ගිහිල්ලා කිව්වොත් මේ බල්ලනේ මේ කොහොම රණ්ඩු වෙන්න හොඳ නැහැ. මේක මේ බන කියන දනා හ්ම් කියලා. නැත්තම් ඔය ඔය සතෙකුට ආදරය කරන එක්කෙනෙක් අවුරුදු 10ක් මොන්ඩිසෝරි එක්කන් ගියොත් ආරන්න කියයිද? එයාලට හිතලා තීරණයක් ගන්න බෑ. ඒ ලැබිලා තියෙන මනස බොහෝම කුංචි. බුද්ධෝත්පාදයේ ඉපදලා ඉන්න අපේ ගෙදර ඉන්න හොරතලයි ගෙදර ජීවත් වෙන තමනුයි අතර පින්නත් නේ ලොකු පරතරයක් තියෙනවා. ලොකු පරතරයක් තියෙනවා. ඔය ලැබිලා තියෙන මනස බුදු කෙනෙක් ඉතාම කලාතුරකින් පහළ වෙලා දේශනා කරපු ධර්මය ගලපන්න පුළුවන් එකක්. යොදන්න පුළුවන් එකක්. ඇතුල් කරන්න පුළුවන් එකක්. මං කලින් මතක් කරා තමන්ගේ හිතෙන් ධර්මය නැగిලා එන විදිහට හිත සකස් කරන්න ඕනේ කියලා. අන්න එහෙම සකස් කරන්න පුළුවන් එකක් තමයි ඔය ලැබිලා තියෙන මනස. ඔය මානසිකාරය කල්පනා කරන්න පුළුවන්. හොඳ නරක තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ මනසක් තියෙන කෙනෙකුට පින්නන්නේ මේ ජීවිතය ගැන සිහිය උපදවන්න පුළුවන් පළවෙනියෙන්ම. මේ බණ ඇහෙනකොට මේ ඇත්තෝ වේදනාව අනිත්‍යයි තමයි අප්පා කියලා අන්න සිහිය උපදිනවා. මම මහා අවාසනාවන් තිරණමකට ගොදුරු වෙච්ච කෙනෙක්. මං ඉවරක් නැතුව හොයාගෙන හොයාගෙන ගිය කෙනෙක්. මං ගඟට ඉනිකමපු කෙනෙක්. මම වක්කඩේ හකුරු හංගපු කෙනෙක් කියලා සිහියක් උපදිනවා. තවත් නම් මේක මං කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඇති වෙනවා. ආන් ඒකට කියනවා සිහිය උපදිනවා කියලා. ඒ සිහිය උපදින්න කියන දේ තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන්න ඕනේ. ඒකයි මං කිව්වේ නූලෙන් නූල ගොතලා වියපු ඇඳුම කියලා මේක මහා බෝසත්යන් වහන්සේ. ඇඳගන්නයි ඕනේ ඒක බලබල ඉන්න නෙවෙයි, පොතේ තියන්න නෙවෙයි, කතා කර කර ඉන්න නෙවෙයි, ඒක ඇඳගන්නයි ඕනේ. අන්න ඒක ඇඳගන්න පුළුවන් ශරීරයක් තිබ්බොත්, ඒකට ගැළපෙන ශරීරයක් තිබ්බොත් තමයි ඇඳගන්න පුළුවන් වගේ දුක් නැති කරන මාර්ගය දේශනා කරපු බුදුරජාණන් වහන්සේ මාර්ගය දේශනා කරේ පින්නත් මේ මනසක් තියෙන ඇත්තන්ට ප්‍රයෝජන ගන්න. බුද්ධෝත්පාද කාලයක බණ ඇහෙන කාලයක මේ අත්තන්ට එවැනි මනසක් ලැබිලා මේකේ සිහිය උපදිනවා විතරක් නෙවෙයි පින්නත් ඉපදිච්ච සිහිය පවත්වන්න පුළුවන් එකක් ඕක. වාහනයක් ගෙනත් දෙනවා කොහෙට හරි අපි. ගෙනත් දීලා කියනවා ඔගෙන් අහවල් ගමන යන්න කියලා. අපි ගිහලා මේක ක්‍රියාත්මක කරන්න බලනවා. වාහනේ නම් දිනනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ගමන යන්න පුළුවන්ද? බෑ. ඒ වගේ මේ මනස තියෙනවා පින්නත් මනසක් තිබ්බට ඒකේ සිහිය පවත්ත ගත්තේ නැත්නම් නිවන් දකින්න බෑ බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා සිහිය පිහිට වීවා ගැනීමයි ශෝක නැති කරගන්න ඕන නම් කෙනෙකුට පරිදේව නැති කරගන්න ඕන නම් කෙනෙකුට දුක් දුම්නස් නැති කරගන්න ඕන නම් පින්නම් මේ නිවන් දකින්න ඕන නම් ඒ ඇත්තෝ ඇතිවෙච්ච සිහිය හැම වෙලේම ඔය හිතෙන් නැගෙන විදිහට ඔය හිත හදා ගන්න ඕනේ. සකස් කර ගන්න ඕනේ. එන්නේ විදිහට සකස් කරගත්ත කෙනෙකුට තමයි පුළුවන්කමක් තියෙන්න පින්නම් මේ දුක් නැති කරගන්න. නැත්තම් හැමදාම වෙන්නේ මොකද්ද? පුටුවෙන් ගිහින් ඉඳ ගන්නවා විවේක ගන්න කියලා. මතක් වෙනවා. සිහිය නැතු වෙනවා. මතක් වෙනකොටම සිහිය නැතු වෙනවා. යන් යන් යන් යන් ආය බලන්න. දැන් ඔය කිව්වට හෙට උදේවක තමයි ආය වෙන්නේ. දැන් උනත් ගිහලා 9:00මාරට හරි 10:00ට හරි මොකක් හරි පරණ බලමු ටෙලි නාට්‍යයක් හරි මොකක් හරි දෙනවා නම් මොකද කරන්නේ? ඔය ඉන්න ගමනොත් කල්පනාවක් තියෙනවා. එහෙම එකක් තියෙනවා නම් එහෙම ඔය පැත්තේ මේක කීයට ඉවර වෙයිද නැහැ ඉවරුනොත් ඒකත් බලාගත්ත හැකි. බලපු දේම නැවත බලන්න. අහපු දේම නැවත අහන්න. අතුලාන්ත තල්ලුව කියන එක පින්නන්නේ තියෙනකන් නිවන් දකින්නේ ප්‍රබලව ඇති වෙන ලෝභ දේශ මොහ නැති කරගන්න ඔය හැඟීම ප්‍රබල කරගෙන හැම වෙලේම මතක් වෙනකම් මේ බලන්න මේ අකුසලයේ ලෝභ දේශ මොහ වල තියෙන ස්වභාවය මොකද්ද කියලා මේ අත්තන්ට මම පසක් කරලා දෙන්නම් පුංචි උදාහරණයකින්ම හැමදාම කියන එකක් නමුත් අදත් ඒකම කියන්නයි අදහස. මෝහය නැත්තම් ලෝභය අපිට පින්නත් නේ මේ ඇහැ අරගෙන දැන් මේ පැත්ත බලාගෙන ඉන්න නැත්තන්ට මාව හොඳට පේනවා. ඇත්තට පියාගත්තොත් පේනවද? නෑ පේන්නේ නෑ. ඝන අන්ධකාරයක් වගේ. ආන් ඒ වගේ. මේ බලන්න මේ හිතට වෙන දේ සක්විති රජතුමාගේ උනත් පින්නත් කටේ තියෙන කේතය, සෙම, දත් කහට, මැලියන් ආදිය පිළිකුලයි, ගඳයිද නැත්නම් මේ ලෝකෙ මොන්නතාම් ධනෙ බලය තිබ්බත් පිළිකුලයි ගඳයිද නැද්ද? පිළිකුලයි ගඳයි. ඒකින්ද අපි කවුරු හරි කෙනෙක් පාර යන කෙනෙක් හරි කොහේ හරි දැනගින්න කෙනෙක් බෙරිච්ච බේරගෙඩියක් කාලා අපිට දුන්නොත් අපි කනවද? භාගයක් කාලා අපිට වෙනානේ ඉති කන්න කියලා. කයිද? නෑ කන්නේ නෑ. අප්‍රියාවක් ඇති වෙනවා. පිළිකුලක් ඇති වෙනවා. කොහෙද මේ පිළිකුල ඇති උනේ? කටතොට හිතටද? හිතේ පිළිකුල් හැඟීමක් උපදුනා පින්නත්. එහෙනම් ඇත්ත අරමුණු වුණා ඒ හිතට. ඇත්ත අරමුණු වුණා. මොකද ඇත්ත අහවලාගේ කටේ කියලා මේක ගෑවිලා ඇති ඒක පිළිකුලයි. ඒ ඇත්ත නම් පිළිකුලයි. ඒකද කන්නේ නැහැ. තමන්ගේ දරුවෙක් ඉතුරු කරලා දුන්නොත් තමන්ගේ දරුවෙක් ඉතුරු කරලා දුන්නොත් මං අහන්නේ කනවල කියන එක නෙවෙයි. පිළිකුල අරමුණු වෙනවද? පිළිකුල අරමුණු වෙනවද? නැහැ. ඇයි? අන්න බලන්න දරුවා කරේ තියෙන කාමච්ඡන්දේ නැත්තම් ලෝභය ඇහැ අරගෙන ඉන්න කෙනාගේ ඇහැ වැහුවා වාගේ අර පිළිකුල් දේ පිළිකුල දැනෙන්නේ නැති කරා වැහුවා පිළිකුල වහනවා හිතට ඇත්ත අරමුණු වෙන්න දෙන්නේ නැහැ අනිත්‍ය අරමුණු වෙන්න දෙන්නේ නැහැ දුක අනාත්ම අරමුණ වෙන්න දෙන්නේ නැහැ. අනාත්මය අරමුණ වෙන්න දෙන්නේ නැහැ. සමහර අම්මලා මෙහෙම කියනවා. ඔව් ඉතින් අපේ ලොකු පුතා ඉතින් අනිත්‍යයි තමයි හම්බුනේ. ඉතින් අනිත්‍ය වෙවි හරි ඉන්නවනේ. අරමුණ වෙන්න දෙන්නේ නැහැ. අනිත්‍ය වෙවි හරි ඉන්නවා. හ්ම්. හිත ඉඩ දෙන්නේ නැහැ. හිත වහනවා. ඇත්ත වහනවා. ලෝභ දේශ මොහ වල තියෙන ලක්ෂණය තමයි ඇත්ත වහන එක. ඒක නම් මම ඔප්පු කරලා පෙන්නනවා. ඕක මම කොච්චර කිව්වද? ඔය වගේ උදාහරණයකින් Taman තුලින් තේරුම් ගත්තේ නැත්නම් තේරෙනවද? ලෝභය ඇත්ත වහනකො මහා ඇත්තද? හා අපි කාට හරි කියන්නම් කියලා ඉන්නවා මිසක්කා තේරෙන්නේ නැහැ. දැන් මේ අත්පන්ට එක අංශු මාත්‍රයක් ධර්ම දේශනාවෙන් තේරෙනවා නම් මේ ධර්මය Taman තුලින් තේරුම් ගන්න ඕන එකක් කියලා පින්නත් නේ මට හොද්දටම ඇති. හරිද? මම කොච්චර දේවල් දන්නවද ඒ දන්න දේවල් මගේ තුලින් තේරුම් ගන්න ඕනේ කියලා Tamanට එක මොහොතක් හිතුණා නම් මේ වෙලාවේ අදහසක් ඇති වුණා නම් ඒක අපිට හොද්දටම ඇති. ඇයි අංශු මාත්‍රේ හරි ලෝභයක් දේශයක් මොහයක් අඩු වෙන හින්දායි එහෙම කියන්නේ. හොඳයි පින්නත් මේ එතකොට ඔය වගේ දැන් මේ ඇති වෙලා තියෙන කලකිරීම ස්වභාවය, ඔය වේදනාව ගැන අහලා එහෙම ඇති වෙන ස්වභාවය අපේ මේ මානසිකාරය කියන වැඩපිළිවෙල තුළින් එක දිගට තියාගන්න පුළුවන්ද කියලා මම අහුවොත් මේ අය මොකද කියලා මම කියනවා මේ ඉරණම් දැන් ඇති වෙච්ච සිහියක් තියෙනවානේ ඕක වෙනස් වෙන්න දෙන්න තියාගන්න කියලා. පුළුවන්ද? හැමෝම කියනවා හරි අමාරුයි ඒක කරන්න බෑ. අපහසුයි. කොහොමද කරන්නේ? මම ඔප්පු කරලා පෙන්වුවොත් ඔය ලැබිලා තියෙන මනසේ ඒක කරන්න පුළුවන් එකක් කියලා. මේ අත්තන්ට උනන්දුවක් ඇති මේ බලන්න. පින්වත්නි අපි කොයි හරි වෙලාවක කෙනෙක්ව දැකලා ඒ ශරීරය පිළිබඳව තරුණ කාලේදී නැත්නම් මුණුබුරෙක් හෝ ඒ ශරීරය පිළිබඳව තමන්ගේ හිතේ පුංචි ආදරයක් හැඟීමක් ඇති වෙනවා. ඇලීමක් ඇති වෙනවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මොකද කරන්නේ? මේ ශරීරය ගැන නැවත නැවත නැවතලා දිගට මොකද වෙන්නේ දැන්? ඉස්සෙල්ලාම මුණුබුරා බලලා ආච්චි අම්මලාට මොකද වෙන්නේ කියන්න පහක්. එදා අම්ම එක්ක වෙලා ඉඳලා ආශ්‍රමයේ ඉච්ච දවස මතකද? එදා මොකද වුනේ? ඒකද ඇවිල්ලා. මේ භාවනාත් ඉවරයි ඔක්කොම ඉවරයි දැන් කල්පනා කරගෙන හිට උදේ දකින්න කොහොමද අපි අර ක්‍රිකටියව. ගෙදර ගෙන්නේ කවදද? දැන් අන්න මෙනෙහි වෙනවා. මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න ආදරෙන් මෙනෙහි වෙනවා. මෙනෙහි වෙන්න මෙනෙහි වෙන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඉන්නකෝ මම ගෙදර ආපුවා මෙහෙමයි ඇවිදිනකොට මෙහෙමයි ඈ බෝලයක් කලන් සෙල්ලම් කරනකොට මෙහෙමයි ඉතින් මෙනෙහි කරනවා. නේද? මගේ ඇගේ මෙදී ඉතින් අත්තම්මේ අත්තම්මේ කියාගෙන ඉන්නේ ඉතින් අත්තේ අත්තේ කියාගෙන ඉතින් කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්න කරන්න ආසාවෙන් හිතන්න හිතන්න හිතන්න හිතන්න හිතන්න හිතන්න පින්නත් මේ ඒ රූපය ගැන තිබ්බ ඇලීම අඩු වෙනවාද වැඩි වෙනවාද? හැඟීම වැඩි වෙනවා. මේ විදිහට මේක වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? මං කියනවා මටත් වෙන්නේ නැති වෙලාවක් නැති තරමටම මේක හිතෙන් නැగిලා ඉන්න පටන් ගන්නවා කියලා. මේ අතෝ ඕවුද නැද්ද කියලා මේ අතෝ කියන්නේ. යමක් කෙනෙහි නැවත නැවත නැවත නැවත අධිකතර වූ මෙනෙහි කිරීම කරාට පස්සේ අධික ආදරයක් අධික බැඳීමක් අධික තරහක් වුණත් එහෙමයි. ඇති වුණාට පස්සේ ඒ හැඟීම ප්‍රබල වුණාට පස්සේ මතක් වෙන්නේ නැති වෙලාවක් නැත්නම් කණ්ඩ ගියත් මතක් වෙනවා, නිදා ගන්න ගියත් මතක් වෙනවා, ඇවිදින්න ගියත් මතක් වෙනවා, වැඩට යන්න ගියත් මතක් වෙනවා. හැම වෙලෙම මතක් වෙනවා. මොකද කියන්නේ? ඔව්ද නැද්ද? ආ ඔව් ඔව්. දෙසරයක් මොන ඔව් කියන වචන එකක් කියනකොට ඔව් ඔව් කියලා දෙකක්ම කිව්වා. නේද? දැන් ඒක හරියටම හරියට නිකන් ඒ කියන්නේ. එහෙනම් එහෙනම් පින්වත්නි බලන්න ඒ මොකද වෙලා තියෙන්නේ? ඒක මං හිතලා කරපු එකක්ද? මේ මට ලැබිලා තියෙන මේ මානසිකාරය මේ ලැබිලා තියෙන උපකරණයේ එහෙම ලක්ෂණයක් තියෙනවා මොකක්ද එක දිගට එක දිගට එක දිගට යමක් මෙනෙහි කරොත් මොකද වෙන්නේ හැම වෙලේම මතක් වෙන්න පටන් ගන්නවා හැම වෙලේම මතක් වෙන්න පටන් ගන්නවා එහෙනම් වේදනාවේ තියෙන යථාභූත ස්වરૂපය නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත ඔය අහගත්තු ධර්මය තවත් ඔකට උදා කර්ම එකතු කරගෙන වේදනානුපස්සනා කියලා බුදුදහම වහන්සේ දේශනා කරේ. මොකක්ද මේක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා නැවත නැවත මෙනෙහි කරනවා මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ තමන්ගේ හිතෙන් මේක ප්‍රබලව නැగిලෙන්න පටන් ගන්නවා. පින්නදී අන්නේ ප්‍රබලව නැగిලවිලා මේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට හැම වෙලේම මතක් වෙන්න පටන් අපේ මොන තරම් දේවල් දැක්කත් ඇහුවත් වින්දත් වැඩක් නැහැ මේවා නැතිලා යනවා මං අහනවා ඒක වෙනවා කියලා මම කිව්වොත් මේ ඇත්ත දැන් ඔව් ඒක වෙනවා කියලා කියන්නේ මං කියන හින්දාද නැත්නම් මේ ඇත්තන්ට ඒක දැනෙන හින්දාද? ඒකෙම වෙනවද නැද්ද? මෙනෙහි කරොත් ඒක වෙනවද නැද්ද? වෙනවා. ඔය වෙනවා කියලා කිව්වේ මං කියන හින්දාද නැත්නම් ওই පැත්තෙන් තේරිලාද? ওই පැත්තේ ආ ওই පැත්තෙන් තේරිලා. එහෙනම් අපිට තේරෙනවා සිහිය පවත්ව ගන්න වැඩපිළිවෙල ওই පැත්තේ කරන්න පුළුවන් දෙයි. ඒක මං කියනින්ද නෙවෙයි තේරුම් ගන්නේ තමන්ගේ පිළිද අත්නාම ඥානියාත. තමන්ගේ පිළිද තේරුම් ගන්න පුදුජානනාද දේශනා මේ ධර්මයේ කරකවන්න පුළුවන් ඔතන. මේ ධර්මය හසුරවන්න පුළුවන් ඔතන. ඔතන මේ ධර්මයේ ක්‍රියාත්මක වෙන විදිහට ඔය හිත සකස් කරන්න පුළුවන්. හරිද? එක දවසක් වෙනවා මහා පුදුම දවසක් ওই විදිහට කමටහනක් වඩාගෙන යනකොට පිටත්. ওই විදිහට මොකක් හරි තමන්ගේ කය ගැන හරි වේදනාව ගැන හරි හිත ගැන හරි හිතේ ඇතිවන ධර්මතාවයන් ගැන හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ ධර්ම දායාද තමන්ගේ ජීවිතයට එකතු කරගෙන අනේ මට සංසාර ජීවිතයේ තියෙන දුක් නැති කරගන්න ඕනේ කියලා රුක්ක මූලයක් අරණ්‍යයක් ශුන්‍යාගාරයට ගිහිල්ලා ඉද වික්කේ වික්කු කායේ කායානුපස්සී විරති වේදනාසු වේදනාසුපස්සී විරති චිත්තේ චිත්තානුපස්සී විරති දැන් වගේ නෙවෙයි ඒ ඒ දේවල් පිළිබඳව යථාභූත ස්වરૂපයෙන් මෙනෙහි කරමින් වාසය කරනවා මෙහෙම මෙනෙහි කරමින් වාසය කරන කෙනෙකුට පින්නත් මේ ක්‍රමානුකූලව ඒ හිත තුළ අනිත්‍ය ප්‍රකට වෙන්න පටන් ගන්නවා එක්ක අනාත්මය ප්‍රකට වෙන්න පටන් ගන්නවා අසුබය නම් අසුබය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හැඟීම ඇති වෙන්න පටන් ගන්නවා. "ඕ මේක අනිත්‍යයි, ඕ මේක අනිත්‍යයි" කියලා. වේදනාවේ අනිත්‍ය ගැන මෙනෙහි කරපු කෙනාට පින්නන්නේ මේ මුළු ශරීරයම මේ මුළු හිතම දිය බුබුලක් වගේ මේ හැමතැනින්ම නැగి නැగి නැగి නැగి ඇති වෙවි ඇති වෙවි වැක්කිරි වැක්කිරි යන වේදනාවක් මේක කියලා ඈකරනාසයේ දිය ශරීරයෙන් ලැබෙන මේ වේදනාව කියලා තමයි දැනෙන්න පටන් ගන්නවා. ඒකේ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මෙන්න මේව ප්‍රකට වෙනකොට ටික ටික ටික ටික ටික ටික ටික ටික ප්‍රකට වෙනකොට පින්නන්නේ මොකද වෙන්නේ? කාමච්ඡන්ද අනිත්‍ය වස්තුවක් කෙරේ කාමච්ඡන්දයක් ඇති නේද? නෑ. ඒ ඇති වෙන හැඟීම පින්නන්නේ නැවත නැවත නැවත නැවත නැවත නැවත ඇති වෙන්න පටන් ගන්නකොට මේ හිතේ හරි පුදුම වැඩක් වෙනවා දවසක. මොකක්ද ඒ සිද්ධ වෙන පුදුම වැඩේ? අර ඇතිවෙච්ච හැඟීම මේක අනිත්‍යයි කියලා පිළිබඳ වචන නෙවෙයි කියලා මම පැහැදිලිවම කියනවා උතන. කලින් පාවිච්චි කරා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඔව් මේ වේදනාව ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි කියන වචනේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? බලුකුණක් දකින්නකොට පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා කියන්න ඕනද? පිළිකුලයි කියන හැඟීම ඇති වෙනවද නැද්ද? අන්න තේරුම් ගන්න හැඟීම චේතනාව කියන්නේ මොකක්ද කියලා. දැන් අර විදිහට අනිත්‍ය ගැන මෙනෙහි කර කර ඉන්න කෙනාට මේ ශාරීරික වේදනාව අනිත්‍යයි කියන හැඟීමක් ඇවිල්ලා ඒක නැවත නැවත නැවත නැවත හට ගන්නවා කියන්නේ ඒ හට ගන්නත් එක්ක ක්‍රමානුකූලව මේක නැවත නැවත නැවත නැවත වර්ධනය වෙවි වර්ධනය වෙවි වර්ධනය වෙවි හිතේ නැగి නැగి නැగి නැగి එනකොට අප්පනා වියප්පනා චේතසෝ අබිනිරෝපනා කියන පැත්තකට මේ හිතපත් වෙනවා කියලා හරිද ඒ කියන්නේ මොකද්ද ආයාසයෙන් මේ කරගෙන ආපු ඇති කරගත්ත හැඟීම මෙන්න භාවනා ඉරියව්වෙන් භාවනා කරපු එක්කෙනාට පින්නන්නේ નિરાයාසයෙන් ඇති වෙන පටන් ගන්නවා નિરાයාසයෙන් එන්න පටන් ගන්න එකක් පිටිපස්සේ එක සිතුවිල්ලක් පිටිපස්සේ එක සිතුවිල්ලක් පිටිපස්සේ Tamanට කරන්න දෙයක් නැහැ එක දිගට එක දිගට එක දිගට එක දිගට මේ හැඟීමෙන් පටන් ගන්නවා හරිද දැන් මං අහනවා. දැන් මගේ පැත්ත බලාගෙන ඉන්න මේ ඇත්තන්ට මේ මහ පොළවේ ওই ශරීරයේ ගෑවිලා තියෙන තැන දැනුණාද මං කියනකම්? කියපු ගමන් දැන් මොකද උනේ? ආ දැනුණා. හොඳයි හුස්ම ගන්න එක දැනුණාද දැන් මං කියනකම්? කියපු ගමන් මොකද උනේ? ආ දැන් ඒ කියන්නේ මෙච්චර ලඟ හුස්ම ගත්තේ නැද්ද? ආ ගත්තා. <laughs> දැනුන්නේ. එහෙම නේද? ඇයි ඒ දැනුනේ නැත්තේ? ඒකට හිත යොමු කරේ නැහැ. එහෙනම් යමකට හිත යොමු උනේ නැත්තම් ඒක දැනෙන්නේ නැහැ. ඒක ඇත්තමද නැද්ද? කාගේ පැත්තෙන් බලලාද කියන්නේ? තමන්ගේ පැත්තෙන් බලලා කියන්නේ උතන තියෙන උපකරණ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කියලා මම කලින්ම කිව්වා. සාම්පරයක් තියෙනවා ඔහේ. ඒක පිළිබඳ බල බල කියන ධාමයේ කියන ඒවා ඇත්තද? මා ඉන්නකො මේ මංගලනේ කියන්නේ පොඩ්ඩක් ඉන්නකො මම මගේ පැත්තෙන් බලාගන්න. ඒක හොයන්න ඔය ඔය කියන්නේ. ඒක තමයි ධර්ම අවබෝධය කියන්නේ. එතකොට මම අහන්නේ මොකද්ද? අවධානය එක පැත්තකට යොමු වුණේ නැත්නම් ඒක දැනෙන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? දැනෙන්නේ හොඳයි. එක දිගට එක දිගට මේ හිතෙන් අර කුසල හැඟීමම එක දිගට එක දිගට එක දිගට නැගීගෙන නැගීගෙන ආවොත් වෙන මොකක්වත් අරමුණු වෙන්නේ නැතුව මේ ශරීරයේ චුට්ටක්වත් දැනේද? දැනේද? දැනේද? දැනෙන්නේ නැති වෙන්න ඕනමද නැද්ද? පිළිහිදගත්ත දවසේ ඉඳලා වින්දේ ඔය ශරීරයත් එක්ක මහා සටනක්ද නැද්ද? දැන් ඔය බලන්නකෝ මොකද වෙලා තින්නේ තාම කරනවා. දැන් මාත් එම ඉතරයක් කරනවද දැන්නේ? දැන් මෙහෙම ඉඳලා මම ආයෙ මෙහෙම කරගන්නවා මෙහෙම කරගන්නවා. ඇයි ඒ? ඉන්න දෙන්නේ නැහැ යාකට. මම දකුණු කකුල උඩින් වම් කකුල තියා ගන්නවා දැන් ඉතින් රිදවනව නැත්තම් කියලා රිදවනවා. චුට්ටක් වෙලා යනකොට ආයෙ කියනවා දැන් අර පහළ විදිහටම ආයෙ තියා ගන්නවා කියලා කියනවා. පිපාසයි කියනවා, කසනවා කියනවා. නේද? දනවා කියනවා, නලියනවා කියනවා. ඉතින් නලියනකොට එතන අත ගන්න ඕනේ. නේද? රිදෙනවා කියනවා. ඉතින් මේවා ඔක්කොටම පොඩි කාලේ ඇතුළට වෙලා මොකද කරේ? දඟලුවා. අම්මා බඩ ගන්න කියලා බලනකොට මේ දඟලනවා. ඒ දඟලිට තාම ඉවරද? නෑ ඉවර නෑ. ඒ කියන්නේ මේ ශරීරය අපිට විවේකයක් දෙන්නේ නැහැ කිව්වොත් මොකද කියන්නේ? විවේකී විඳ දෙන්නේ නැහැ දුන්නා කසවනවා. හිදවනවා, නලියවනවා, බඩගිනි ඇති කරනවා, එහෙනම් විපාකාව ඇති කරනවා, බඩගින්න ඇති කරනවා. ඒකයි ඔය සංවිධානය කරනවා ඉක්මනට ඔය ගෙනත් දෙන්න මොන හරි. ආ ඉන්නවා ඉන්නවා අපි දෙන්න. <laughs> ඔය ශරීරයත් එක්ක බේරෙන්න බැරි හින්දා. ඒක දන්න හින්දා වැඩි පිනක් කරගන්න මොන හරි ළඟට ගෙනත් දෙනවා. නේද? ඇයි? එක දිගට ඉන්න බෑ. පින්වත් මේ බලන්න ඒක හින්දම අපිට මේ ශරීරයක් භාවිතා කරගෙන ඉන්න කෙනෙකුට විවේකයක් නැහැ පින්වත්. පැහැදිලිව විවේකයක් නැහැ. මේ අත පිළිගන්නවද නැද්ද? විවේකී වෙන්න දෙන්නේ නැහැ. හොඳයි. මේ ශරීරයේ චුට්ටක්වත් දැනෙන්නේ නැත්තම් මේ ශරීරේ පොඩ්ඩක්වත් දැනෙන්නේ නැත්නම් එතන සැපද දුකක්ද තේරුම් ගන්න බැයි නම් උදාහරණයකින්ම බලමු. ගැස්සි ගැස්සි යන වාහනයක ඉඳගෙන යන්නද කැමති? ගැස්සෙන්නේ නැති වාහනයක ඉඳගෙන යන්නද කැමති? ගැස්සෙන්නේ නැති එක කැමති. ඇයි ඒ? ගැස්සි ගැස්සි යනකොට මොකද වෙන්නේ? දැනෙනවා වැඩි. ලෑලිමුකෝක ඉඳ ගන්නද කැමති? කුෂන් පුටුවක ඉඳ ගන්නද කැමති? ඇයි? ඒක දැනෙන්නේ නැහැ අරගෙන ගත්තාම දැනෙනවා වැඩි. තේරෙද? හැමෝම බලන්නේ පින්වන්නේ දැනෙන්නේ නැති වෙන්නේ දැන් අර රූපවාහිනිය අරගෙන ඇවිල්ලා අර ඈත ඉඳන් මොනවද ඒකට කියන්නේ දුරස්ත පාලකය තියාගන්න හදන්නේ මොකද දැනෙන්නෙම නැතුව මාරු කරගන්න නැත්නම් නැගිටලා ගියොත් දැනෙනවනේ මේ ජීවිතේ පින්වත්නි යමක් දැනෙන්නේ නැත්නම් අන්නේ දැනෙන්නේ නැතිව හොයනවා අපි සැපයි කියලා ඉඳගෙන චුට්ටක් වෙලා යනකොට පුටුවක ආයෙ ඉඳගෙන හින්දා බොහෝ වෙහස මහන්සියලා මේ විද්‍යාව මොකද කරන්නේ සැප පුටු හදනවා දැනෙන්නේ නැති පුටු තමයි මේ හදන්නේ ඉඳගත්තාම අපි කියන අපි අර වාහනේ ගියත් දැනුණේවත් නැහැ යනවද කියලාවත් දැනෙන්නේ නැහැ පුදුම සැපක් කියලා. එහෙනම් දැනෙන්නේ නැතිකම සැපද මේ දැනීම හරි අපහසුයි. හොඳයි. මේ ලෝකේ පුටුවක් හැදුවොත් මේ තාක්ෂණය භාවිතා කරලා ඉඳගත්ොත් පැයක් හිටියත් දැනෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ ඉන්නවද කියලාවත් දැනෙන්නේ නැහැ. ඒ පුටුවට පිටත් මොන්න තරම් වටිනාකමක් හම්බෙන්නේ නේද? එහෙනම් දැන් අපි ඔය කතා කරේ මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි විවේක හොන්තම කුටුව ඉඳගන්න හම්බ කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. ශරීරය දැනෙන්නෙම නැති කුටුව. අන්න ශරීරයෙන් හින්දා තිබ්බ අවිවේකය අයින් වෙලා පින්නත්නේ විවේකයක් ඇති කරනවා ඒ කුටුවේ ඉඳගත්තා මොකක්ද ඒ කුටුව? ඔය කියන අවස්ථාව මොකක්ද? විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති කියලා තන. හරිද? ප්‍රථම ධානය කියන තැනයි තමන් භාවනා ආරමුණක් අරගෙන ඒ කමඨහන වර්ධනය කරගෙන කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට ක්‍රමානුකූලව මේ කය සංසිඳනවා කියන්නේ. කය සංසිඳලා සංසිඳලා අර භාවනා ආරමුණේ හිත පිටනවා. නැවත නැවත නැවත නැවත හැබැයි මේවා කරන්ද දවස් 30කට සැරයක් පන්සලකට ගිහිල්ලා මේක කරලා කවදාකවත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිළිවෙලට নিরතුරුව පුහුණු කරන්න ඕනේ. ඔය පිළිවෙලට කන්නේ හැමදාම. ඒක নিরතුරුව කන්නේ. පිළිවෙලකට දෙවිනාට්‍යයක් බලන්නේ. මේක පිළිවෙලකට එකක් බැලුවා, දෙකක් බැලුවා, අයියෝ 18 බලා ගන්න බැරි වුණා. එහෙනම් දැන් ආයෙ පස්සේ බලන්නත් ක්‍රමයක් හදාගන්න. පරක් වුණොත් පස්සේ බලන්න ක්‍රම හදලා දීලා ඉවරයි. මොකද පිළිවෙලට බලා ගන්න. නිරතුරුව බලා ගන්න. කාමච්ඡන්ද ආදී වැඩි වෙන දේවල් පිළිවෙලට නිරතුරුව බලාගත්තා වගේ තමන් මේ ධර්මය දායාද කරගත්තොත් පිළිවෙලකට නිරතුරුව පින්නන්නේ සැපය ලබන්න පුළුවන් කායික විවේකය ලබන්න පුළුවන්. හොඳයි. අර තාක්ෂණේ භාවිතා කරගෙන හදපු අර සැප පුටුව තාක්ෂණයෙන් හදුවා කියන්නේ හැබැයි මේ සැපයට ඉඳගත්ත ඉඳගෙන ටිකක් වෙලා ඉන්නකොට දරුවෝ මතක් වුණොත් කයට නම් මොකුත් හම්බෙන්නේ තරහක් මතක් වුණොත් පරණ අර සැපපු කොච්චර වායු සමීකරණය කරලා තිබ්බත් මොනතරම් සැප තිබ්බත් ඉන්නත් මොකද වෙන්නේ? ධන ගතියක්, පිච්චෙන ගතියක් එනවද නැද්ද? අතුලාන්ත දෑමක් පිච්චීමක් එනවා. හොඳයි මේ ලෝකේ පුතුවක් හැදුවොත් ඉඳගත් චිත්ත පීඩාවක් නැහැ. ශාරීරික පීඩාවක් නැහැ, විත්ත පීඩාවක් නැහැ කවුරු හරි පුටුවක් හදලා. ඕකනම් දේශයකට මිලදී ගන්න හම්බුන චිත්ත පීඩාව වෙනකොටම ගිහලා ඉඳ ගන්න. පුළුවන් වෙයිද එහෙම එකක් මිලදී ගන්න? නෑ අපිට නම් හම්බෙන එකක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රාථමිකම පුටුව කියලා කියන ප්‍රථම ධ්‍යානය පින්නන්නේ බලන්න විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි මේ මේ කියන හිත රිදවන හිත පාරන හිත විකාර විප්‍රකාර බවට පත් කරලා අතීතයේ ලුහු බැඳ යන කාමච්ඡන්ද ආදිය අර බලන්න නිරායාසයෙන් හැම වෙලේම අර කුසල ආරම්භණය මේකක්ෙන් එක දිගට එනවනම් එතන කාමච්ඡන්දයක් එන්න පුළුවන්ද? ව්‍යාපාදයක් එන්න පුළුවන්ද? තීන විද්‍යාවක් එන්න පුළුවන්ද? මොකක්වත්